මේසා විශාල ආනිසංස දෙන සතිය වැඩුවොත් බුදුහාමුදුරෝ සහතිකයක් දෙනවා ඒ කායනෝ අයම් බික්ක වේමග්ගෝ සත්තානම් විසුද්ධියා පළවෙනි ආනිසංසේ ශෝක පරිද්දවාණං සමතික්කමාය දුක්ඛ දෝමනස්සං අත්තකමාය ඥායසාධිකමාය නිබ්බානස්ස සච්චිකිරියයි කියලා භාවනා කරන්න ඉස්සෙල්ලම සහතිකයක් දෙනවා උඹ සතිපටහනේ වඩනවනම් උඹ හිත පිරිසුදු වීම එදා ඉඳලා පටන් ගන්නවා. හතින හැම චිත්තක්ෂණයකම හිත පිරිසුදු වෙනවා. සතිය නොහිටින හැම චිත්තක්ෂණයම අපාය තමයි. සංසාරේ තමයි. මොන්නම විදිහකින් හිතන්න එපා මේ දෙක අතරමැද තැනක් තියෙනවා කියලා. ඔය එන්නම් පෙර අපි සමාජවාදයට කියනකොට කිව්වා සමාජවාදී ගමනේ අම්බලම් නැත කියලා. රෙස් කරන්න තැනක් නැහැ. ඒ වගේ තමයි සතිය අඳුනගත්තට පස්සේ මම පස්සේ සතිය වඩන්නම් දැන් ටිකක් විවේක ගන්න වෙලාව කියලා අතහැරියොත් ගියා. ඒකම ප්‍රමාවට වැටෙනවා. ඒ නිසා හැම චිත්තක්ෂණයකම දල්ලාගත් වීඩියක් සහ නිවැරදි එල්ලේකින් යුක්තව සතිය පවත්වා ගන්නවා. ඒකට කියනවා සත්තාන විසුද්ධිය කියලා. ඊට පස්සේ තමයි මනුෂ්‍යයාගේ විසුද්ධිය ඉන්න පටන් ගන්න. ඒක ශෝක පරිද්දවන සමතික්කමයි. මේ දුකේ පෙන්නන ශෝකය සපරිදේව පරිදේව කියලා කියන්නේ ආණ්ඩන එක කෑකෝ සංග ගාණ්ඩන එක ශෝක පරිද්දවන සමතික්කමයි දුක්ඛ දෝමනසානං අත්ථගමාය දුක් දොම්නස් කායික දුක් මානසික දුක් ඉවර කරන්න පුළුවන් නිවන් ලබන්න උනේ මාර්ගය මේකයි කියලා ඥාය, න්‍යාය, පෙත තේරෙන පටන් ගන්නවා. අවසානයේ නිවලට යන්න පුළුවන්. ඒ නිසා මේසා ලෞකික වශයෙන් ප්‍රධාන කැපිපෙන ආනිසංස තුනක් ලබා දෙන මේ සතිය අවසානයේ මේ සාමාන්‍ය ලෝකයා හොයන වගේ වෙදකම නෙවෙයි නැවත දුක් නොයනා තැනට හෙදකම උගන්වන ඉතින් හුඟව දෙනකොට ඊවසන්න ශක්තිය නැහැ. ඒගොල්ලන් ඕනලා තියෙන මේ පැමිණි දුක නැති කරලා ආයෙත් ඉක්මනට පාටියට යන්නේ කවදාද? ආයෙත් ඉක්මනට සනකෙලියට යන්නේ කවදාද? ආයෙත් ඉක්මනට මේ ආවුල ගන්න තැනට යන්නේ කොහොමද කියන එක මිස ඒ දුක නැති වෙච්ච වෙලාවක ආයේ නොයනා තාලෙට නොයනා තැනට වැඩ කරන්න ගත්තොත් කිසි කෙනෙකුට ඉවසීමේ ශක්තියක් නැහැ. නමුත් සර්වචන් වහන්සේ පමණමයි එකම ශාස්ත්‍රුන් වහන්සේ පැමිණි දුක් తాවකාලිකව නතර කරලා අස්වැසිල්ල දීලා එයාට නැවත දුක් නොයනා තැනට පෙත කියලා දීපු එකම ශාස්ත්‍රුණාංශ මොකද අනික කිසිම කෙනෙකුට මේ මාතෘකාව හොගෙලා තිබුණේ අනිකොල්ල කිව්වේ මේ ජීවිතයේ දුක් නැති කරලා දෙන්නම් කියලා. ඒකට මාවට මට යාඥා කරන්න එහෙම නැත්නම් මගේ ආශිර්වාද ලබා ගන්න එහෙම නැත්නම් নানা ආකාර දේවල් කිව්වා. නමුත් ඒකේ වෙන්නේ මොකද්ද? හොදෝද මඩේ දෙමිලක්. නමුත් කවදාකවත් නැවත දුකක් නොයනා තැනට යන්න නම් ඥායසාධිකමයි නිබ්බානස සච්ච කිරියාය කියන ඒ නිවන් පෙත නැත්නම් අපි කියන මේ නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව තේරුම් ගැනීම සහ ඒ ප්‍රතිපදාව ක්‍රියාවත් කරන දෙවන්නේක් නැහැ. මම මේ තියෙන සෑම දුකක්ම නැත්නම් දුකේ හේතුව තණ්හාව දක්වාම අඩියට කියලා නැති කරන්න ඕනෑ කියලා ඒක කෙරුවට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ ඉසුඹුලන්ඩ ඉස්පාසුවක් ලවන් ලණ්ඩ අවස්ථාවක් දෙන්නේ. එතකම්ම සරුවචනාංශය කියනවා ඔබ අනාගාමී தත්තරපත් උනත් ප්‍රධාන උද්දම් ඕරම් භාගයේ සංයෝජන පහ කැඩෙනවා. නමුත් තව සංයෝජන පහක් තියෙනවා. ඒ නිසා අර පටන් ගන්නවට වැඩිය දැඩි උත්සාහයකින් දැඩි එලඹ සිටි ගතියකින් මේ ඉතුරු ටිකත් ගෙවම් කරන්න උත්සාහ ගත යුතුයි කියලා නිදර්ශනයක් දෙනවා මහණෙනි මේ මූත්‍රාසා අසුචි පොඩ්ඩක් තිබ්බත් ගඳයි. ඔක ටිකක් තිබුණට කමක් නැහැ කියලා බෑ. ඉවරම කරන්න. එනිසා කෙලස් කියන જાතිය උද්දම් භාගය විතර නෑ ඕරම් භාගය විතර නෑ උද්දම් භාගයත් ඉවරම කරන්න ඕනේ නිසා කිසිම තැනක මොනම ඒ කියන්නේ මේ අනුකම්පා විරහිතව ගහන්න ඕන කෙලෙස් වලට. ඔය ටිකක් හිටියට කමන්නේ පස්සේ කරන්නම් මොකක්වත් බෑ. ඒ නිසා සතිය විතරමයි අන්නේ විදියට යගදාවෙන් ගහලා මුහුද අඩියට යනකම කපාගෙන යන්න ගියා වගේ කඩුවෙන් ගහලා අලකොල්ලන්දක් කපලා දැම්මා වගේ කපන්න පුළුවන් දේ. නමුත් අපේ ජීවිතවලට මේ සතිය එකතුනේ කොච්චර බහුවෙලාද කියලා හිතන්න. අපි දැනගත්තේ මෙතනයි මේ කළ යුත්තේ කියලා. ඒ වගේ මේ ඇතුළත හොයන්න ඕන කියන එක ඒතියෙද්දිත් ඒතියෙද්දිත් අපි මෙතෙන් එළියට ගියාට පස්සේ මොකද කරන්නේ? මේකද අපි ගරු කරන්නේ. අපිට ඇත්තටම ගරු කරන තරම් පින තියනවා. පසු පරිසර සාධක තියන්නේ අපි ආයෙත් අර දාසකත්වයට වැඩෙනවා. දාසකත්වයට වැඩලා කටබඩ පුරවන්නයි, ලාභ සත්කාර සම්මාන වලට ගියාට පස්සේ ඒක සත්‍ය දෝෂයක්වත් ධර්මයේ දෝෂයක්වත් නෙමෙයි. ඒකට කියන්නේ හොඳ වටිනා සින්දුරාම්ගයගේ හොඳ ඖෂධ දොස්තර මහත්තයා දීලා ඔබ මේක කැමරට පෙර මෙච්චරක් ගනින් දවල්ට උදි කැමරට ඉස්සලා මේ ටික ගන්න. දවල් කැමරට පස්සේ මේ ගන්න. රාත්‍ර මේක ගනින් කියලා ඒ දෙන බේත් ටික මාත්‍රා වරද්දලා බිව්වොත් මොකද වෙන්නේ? එහෙම නැත්නම් මට ගමනක් යන්න දෙනවා කියලා බේත් ටික ඔක්කොම බීලා ගියොත් මොකද වෙන්නේ? දුස්තර මහත්තයාගේ නමත් ඉවරයි. බෙහෙතේ තියෙන ගෞරවෙත් ඉවරයි. ඒ බීපී අක්ෂයත් ඉවරයි. නිසා මේකේ හරියට මාත්‍රාවක් තියෙනවා. ඒ මාත්‍රාව අනුව කටයුතු කරන්න ලොකු පිනක් ඕන. මේ භාවනාව කරන්නත් පිනක් ඕන කියලා මං කියන්නේ. ඒ නිසා අපේ ලොකු සංසින්න කාලේ ඒ ওই විශාල ඔය අනම්මනම් ওই පින්කම් සිද්ධ වෙනවා මෙහෙත්. ඒ සිද්ධ වෙච්චාට පස්සේ ලොකු සංස් කියන්නේ අපි එදාට නිකන් එකම පවුලේ අයගේ පුදුමාකාර බැඳීමකින් සුවදතාවයටපත් වෙනවා ඒ පිනට සම්බන්ධ වෙච්ච හැම කෙනාම. ඒකට කියනවා මේ නමල හිතා ගන්න එපා. මේක පිනක් කරන වෙලාවක් කියලා. මේක ඇත්තටම පෙරකල පිනක විපාක වාරයක්. ඒකයි මෙච්චර ලස්සන මේ වැඩ යන්නේ. ඒක නිසා අපි පින් නැති ඇත්තෝ නෙවෙයි. උගෝ පින් කරලා තියෙන නැත්තම් මේ වගේ දේවල් මේ හොඳට කාපට් දාපු පාරක යන්න වගේ යන්න බෑ. ඉතින් ඒක නිසා මතක තියාගන්න මැරෙන්න ඉස්සෙල්ලා මෙතෙක් කරපු පින් වලට වැඩි උත්කෘෂ්ඨ පිනක් කරලා මැරුණ නැත්තම් මේ ජීවිතය අර පරණ අම්මා හම්බ කරපු කම්පැනි සල්ලි වලින් කකා ජීවත් වෙන ජීවිතයක් මියන්නේ. පෙර ආත්ම වලින් ගත්තේ ඒ කුසල් ආනිසංස වලින් ජීවත් වෙන මිසක් ගියාත්මට වැඩි අලුත් එක්කලා නැහැ. මට පුද්ගලිකව හිතනකොට නම් හිතනවා පහදෙලියම අපි ගියාත්මේ සතිය වඩලා නැහැ කියලා. සතිය වඩලා තිබුණා නම් අපිට මේක මෙච්චර අරුමයක් වෙන්නේ අපි අනික් පින්කම් සෑහෙන්න කරලා ඇති. නමුත් මේ ආත්මය අපි තේරුම් අරගන්න ඕනේ ඒ ඔක්කොම ගැම්මට අරගෙන අදිෂ්ඨාන ශක්තියට අරගෙන මේ හම්බෙච්ච ඔක්කොම පරිසර සාධක කල්පනා කරලා මම එනකොට වැඩි යනකොට ඊයට වැඩි අද මේ ඉස්සල පරියන්කට වැඩි මේ පරියන්කේදී මේ සතිය මීට වඩා උච්ඡන්නව ආසන්නව තල්වාගත් වීර්යයෙන් හරි නිවැරදි එල්ලේකින් යුක්තව කරගන්න බලන එක විතරයි මෙතන අදහස් කරන්නේ ඒ දේ කරන්නේ නැත්තම් අපි හිතා ගන්න ඕනේ ඔය මොන જાතියෙන් කෙරුවත් ඒව ඔක්කොම සංසාරේ කරලා තියෙන දේවල්. මේක තමයි නොකරපු දේ. ඒක අරුම දෙයක්. ඉතින් ඒක කරනකොට අර කලින් කතා කරා වගේ নানা ආකාර කලබලකම් කටළු වෙනවා. බය උපදවන දේවල්, කම්මැලි උපදවන දේවල්, හරියට මේ සෝචති කිලමති පරිදේවති ආදි වශයෙන් දේවල් මනසින් හදලා පෙන්නනවා. ඒතියෙදිත් මේක ඉදිරියට ගෙනියන්න නම් ඒකේ සර්වඥ සද්ධර්මය අහන්න ඕනේ. භවනා වේදෙන්න ඕනේ. සකච්ඡා කරන්න ඕනේ. සකච්ඡා කරමින් කරමින් නැවත නැවත කරනකොට තමයි අපිට මේ කපාගෙන යන්න පුළුවන් ශක්තිය තියෙන්නේ. ඉතින් අද දවසේ ධර්ම දේශනාවත් වෙන්නේ කඩාගෙන එහෙම නැත්නම් ඒ ගංගා දිගේ ඉහළට කපාගෙන යන ශක්තිය ධෛර්ය බලය පිණිස වේවා කියන ප්‍රාර්ථනාවේ දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා. සිල් දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා